දෛ කෞරණීය ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසක තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙමින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඊට ලැබෙන පරිදි අනිකුත් ප්‍රශ්න වලට ඉඩ තියලා අපි මෑණිනාසී ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කමඨාන් වාර්තා හයක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ආදුනිකයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී නාසිකාග්‍රේ ආස්වාස ප්‍රස්වාසය වැදෙන දෙස බලා සිටියා. එවිට හුස්මේ වේගය වැඩි වුණා. තවත් සතිමත්ව බලා ඉන්න විට හුස්මේ වේගය සියුම් වී ගොස් හිස් බවක්ද තැන්පත් බවක්ද දැනගත්තා. තවත් සතිමත්ව ඒ දෙස බලා ඉන්න විට අරමුණු එක දෙක එන්න පටන් ගත්තා. ඒ අරමුණු කුමක්ද කියලා විමසිලිමත්ව බලා සිටියා. හඳුනා ගත්තා. එම අරමුණු නැති වී ගියා. හිතත් අරමුණත් වෙන වෙනම හඳුනා ගන්නට හැකි වුණා. සක්මන් භාවනාවේදී පාදයට හිත යොමු කර සක්මන් කළා. ඔසවන, යවන, පාත් කරන, තබන ආකාරය සතිමත්ව බලා සිටියා. එවිට පාදයේ එසවීමේදී උණුසුම් බව ඉදිරියට ගෙන යන විට පාවෙන බවත් පොළවේ තබන විට වැලි සියුම්ව හැපෙන බවත් ඒ වගේම විලිඹුව ඔසවන විට ඇඟිලිවල වැලි ස්පර්ශවන බවත් පාදයේ වැලි ස්පර්ශ නොවන ස්ථානත් සතිමත්ව දැකගත්තා. එදිනෙදා කටයුතුවල සතිමත්ව කටයුතු කළා. ඔබ වහන්සේ උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා නිවන් අවබෝධය වේවා තෙරුවන් සරණයි මේක නයිචර මිටින් එලවලා අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි නමුත් එළියපෙකන කැමැති නම් මේක එක තැනක ලියලා තියෙනවා වැල්ලේ අඩිය තියෙනකොට ඒ වැලියොල ස්පර්ශයේ මේ මේ තැන් වලට දැනෙනවා. නමුත් එක වාක්‍යයක් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මට ස්පර්ශ නොවන තැනුත් දැනෙනවා කියලා. අන්න ඕක කැමැතිද ස්පර්ශ නොවන තැන කොහොමද දැනෙන්නේ කියන එක විස්තර කරනවා නම් හරි මොකක්ද කියන්නේ අලුත් දොරක් කරනවා ওই පැත්තට. මේ ලියාපු එකනා කැමැති නම් සභාවට ඉදිරියපත් වෙන්න කකුලේ ස්පර්ශ වැලිය අරින තැන් දැනෙනවා. නමුත් විශේෂ වාක්‍යයක් තියෙනවා මම හරිනම් මට ඇහුණා හරිනම් ස්පර්ශ නොවෙන තැන් දැනෙනවා කියලා. ආන්න එක දැනෙන හැටි කියන්න කැමැතිද සභාවට? කැමති නෑ වයි බේරි තියෙන. ඒක එහෙනම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඒකත් ලියලා තියෙන නිසයි මම ඇහුවේ. ඒ නිසා අපිට යමක් නැති බව වැටහෙනවයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් බොරුවක් වගේ පේන්න තියෙන. නැති බවක් වැටහෙන්න බෑ. නමුත් භාවනා කරන එකනට ඒක හරහා විශාල පාරක් පෑදෙනවා. ඉතින් ඒක මතු කරන්නයි මම මේ කතා කරේ. එහෙම නැත්නම් බලන්න වැටෙන බව වැටෙන්නේ කොහොමද කියන එක තමයි අපි කමඨාන් වර්තාව ඉල්ලන්නේ. එතකොට මේ යෝගාවචරය தත්වයකටපත් වෙනවා නොවැටෙන දේත් වැටෙන්න පටන් ගන්නවා. ඒක වැටෙන්නේ මොන අරමුණෙන්ද මොන නිමිත්තෙන්ද මොන ලක්ෂණයෙන්ද කියලා බැලුවොත් ඒක යෝගාවචරයත් අසරණ වෙනවා භාෂාවත් අසරණ වෙනවා මේ මම අහන්නෙත් අනවශ්‍ය ප්‍රශ්නයක් වගේ හිතෙනවා ඇති. නමුත් එතෙන්ටම තමයි අවධානය යොමු කරන්න කියලා මම කමඨාන සුද්ධ කරන්න කැමතියි. ඒ නිසා ඒ කෙනා කැමති නම් කතා කරලා කමන්නේ. කැමති නැත්නම් මම පොදුවේ දෙන උපදේශය තමයි හැම දෙයක්ම වැටහෙනකොට නොවැටහෙන දෙයකට සාපේක්ෂව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා වැටහෙන දේත් එක්ක නොවැටහෙන දේකුත් තියෙන බව අවධානයෙන් භවනා කරනවා නම් ඒක තවදුරටත් අවදි භාවය වැඩිකරනද සතිය වැඩිකරනද අප්‍රමාදේ වැඩිකරන හේතු වෙනවා. ඒක වෙන්නේ වැටහෙන දේ හොඳට සිද්ධි වුණාට පස්සේ, වශී වුණාට පස්සේ තමයි. ඒ නිසා හොඳට වැටහෙන දේ වැටෙන්න ඇරලා ඒ වැටහීම හරහා නොවැටහීම නොවැටහෙන දෙයටත් යන විදියට යන්න කියන එකයි දල උපදේශයක් වශයෙන් දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දින 3ත් 4ත් අතර පරයන්කය අවසන් වීමට ආසන්නයේදී මා දැන් නැගී සිටිය යුතුයයි සිතා තත්පර කිහිපයකදී ෂණිකවම වේදනාවක් දැනෙන්නට විය. හිර කරන්නාක්සේ දැනුණු එම වේදනාවට සිත ස්පර්ශ වෙද්දීම සමසිත ඇතිවම මෙදහත්ව සතිය පිහිටි බව දැක ගතිමි. වේදනාව සහ සිත දෙකක් බව දැනීමෙන්මයි සිත එහි ස්පර්ශ වූයේ. ඒ නිසා දිගටම ඒ දෙස සිතට බලා සිටීමට ඉඩ හැරියෙමි. විනාඩි 5කට ආසන්න කාලයක් මෙසේ තිබූ අතර පසුව ඒ කෙරෙහි සිතේ සියුම් නුරුස්නා ගතිද පහළ විය. පරයන්කයකදී දැනුණු වේදනාවක් දෙස වැඩිම කාලයක් මෙසේ සමහිත පැවැත් වූ පළමු අවස්ථාව මෙය වූ නිසා සිතට ඉමහත් ප්‍රීතියක් ඇතිවිනි. සක්මනේදී සුපුරුදු ලෙස සමීපව බැලීමෙහි යෙදුණු අතර පියවර තබද්දී පෙර අවස්ථාවල දැනුණු තද බව යටිපතුලේ තද බවක් නොව පොළවේ තද බවක් ලෙස වැටහුණි. පෙරදී මාය අද්දුටුවේ යටිපතුලේ ඇති ස්වභාවයක් ලෙසය. එහෙත් පොළවේ තද බව මා විසින් මගේ කරගෙන ඇති බව වැටහුණි. නමුත් අද ඊටාම පැහැදිලි ලෙස යටිපතුලට සාපේක්ෂව පොළව තද බවත් යටිපතුල ස්පර්ශ වීමේදී දැනෙන්නේ එය බවත් වැටහිණි. මේ අද්දුටු ස්වභාවය පැහැදිලි කිරීමට මට වචන ගලපා ගැනීමට නොතේරෙන අතර අද මා ජීවිතයේ පළමු වතාවට උද්ෘතකම ඇතුලේ පොළව මත ඇවිද්දේ යයි සිතිනි. සක්මනට අමතරව ඇවිදින අවස්ථාවලදීද දැන් පොළවත් යටිපතුලත් වෙන් වී අරමුණු වේ. ඔබ වහන්සේට වෙන් වී අරමුණු වේ. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. ත්වන් සරණයි. ඔය ඉස්සලා ලියුමේ ලියලා තිබුණා වැලි තර වෙන තැන් සහ නොතර වෙන තැන් මේ ලියුමේ පෙන්වන්න හදනවා පය තිනකොට තියෙන තදවීමේදී මේක පොළවේ තද ගතිය සහ පයේ තද නැති ගතිය තියෙන්න ඕනේ හැපීමක් ඇති වෙන්න. ඉතින් මෙතෙක් කල් හිතන්නේ මේ කකුලේ තද ගතිය කියලා දැන් බලනකොට පොළවේ තද ගතිය. නමුත් මේ කෙනාට පොළව තද වෙන්න නම් පය මෙලෙක් වෙන්න ඕන කියන පැත්ත තව විවෘත වෙලා නැහැ. ඒ නිසා භාවනා කරනකොට තේරෙයි මේවා ධර්මතා. මගේ කකුලවත් මගේ පොළොවත් නෙවෙයි. ඒක තදනම් පොළොව මෙලකන තද බව වැටහෙනවා. නමුත් තද බව වැටහෙනකොට අපි ඒක පොළොවට හේතු කරත් කකුලට හේතු කරත් තද බව වැටහෙට ඒකේ අනෙක් පාර්ශව කරුවා මෙලෙක් බව කියන එක චින්තාමය ඥානයෙන් තමයි සපයන්න ඕන. අන්වේ ඥානයෙන්. ණය විපස්සනාවෙන් ඒක එතකොට තේරෙනවා කාට පොළොවේ තද පොළොවක වෙලෙක් කකුලක් තිබ්බත් දැනෙන්නේ ඕකම තමයි. කපි හිතම පොළොව මඩ ගොඩක් කියලා එසට පොළොව එරා බහිනවා. ඒතර අපිට පේන්නේ පොළොව මෙලකයි කියලා. හැබැයි ඒ කියන්නේ পায় තදයි. ඒක නිසා වැලි පොළොවේ ඇවිදිනකොට পায় මෙලකයි පොළොව තදයි. රොන් මඩක ඇවිදිනකොට පොළොව මෙලකයි পায় තදයි. ඒ නිසා পায়ේ ගතිය තද ගතියද මෙලෙක් ගතියද කියලා අහුවොත් ඒකට හැප්පෙන පෘෂ්ඨයත් එක තමයි තීදුවේ. ඉතින් ඊට පස්සේ ඒ වගේම තමයි මේ මෙලෙක් ගතියද වගේ මන අපේ තද ගතියද කිව්වොත් වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ඉතින් යෝගාවචරයා රූප ධර්ම වල ස්පර්ශයක් සිද්ධ වෙන පෘෂ්ඨ දෙකක් ගැටෙන්න ඕනේ විසම පෘෂ්ඨ දෙකක්. මේකේ එකයි අපි අඳුරනම් අඳුරන්නේ උත්කෘෂ්ඨ යෝගාවචරය පවා. ඒ යෝගාවචරයට පුළුවන් නම් අන්වේ ඥාන හරහා, චින්තාමේ ඥාන හරහා මේ වැටහෙන දේ 100 100ක් වැටුණත් සිද්ධියෙන් භාගයයි මේ 150 ඉතුරු භාගය තමයි කලේ කකුලේ මෙලක. ඒක අර තද ගතිය යනකොටම මේ කකුලේ මෙලකයි කියන එක ඒක අන්වේ ඥාන වලින් සිද්ධ වෙන්නේ නොවෙන්න ඉඩ තියෙනවා. නොඋනට ති ප්‍රශ්නයකුත් නැහැ. නමුත් දැනගත්ත දවස් තමයි දැනුම අංග සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ මේ රචනය දීලා තියෙනවා වේදනාවක් ආවා. ඒ වේදනාව හිතෙන් පරිබාහිරයි. ඒ නිසා මට වේදනාව දිහා සමහිතින් බලන්න පුළුවන් වුණා. ඉතින් මේ වේදනාවට හිත මේ විදිහට තේරෙන්නේ රූපේ පිළිබඳව යම් පරිචයක්, රූපේ පිළිබඳව යම් අත්දැකීම් සාරයක් ආවට පස්සේ තමයි වේදනාවට යන්නේ. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම භාවනාදි කරන්න මේ රූපත් එක්ක දෙල්ලම් කරලා කරලා කරලා. ඒක හොඳට හේම කරගත්තට පස්සේ වශී කරගත්තට පස්සේ හිත ස්වභාවෙම අරූප ධර්ම වලට යනවා. එතකන් වේදනාව කියන්නේ වේදනාවක් දුකක්. නමුත් වේදනාව භාවනාවට දාපු ගමන් ඒක සියුම් සතුටක් ඇති කරන සුළු දෙයක්. මං අද තමයි මේ වේදනාව දිහා වේදනාව මුකෙන් බැලුවේ මෙතෙක් කල බැලුවේ නොදකින් නොපතන් කියලා. දැන් නොදකින් නොපතන් නැතුව නොදකින් නොපතන් කියන එක පැත්තක් වේදනාව තව එකක් බලන හිත තව එකක් කියලා මේ විනිබ්බෝගය මේ කිච්ච ඝණය කඩලා බලන්න ගියාම මේකේ තියෙන හුදු ධර්මතාවයක් එහෙම නැත්නම් ධාතු මනසිකාරයක් ඒක කාට වුණත් එකයි ඒ ඒ ක්‍රියාවලිය අඳුර ගන්න කෙනා ගෑනු කෙනෙක් කියලා එක තාලයක් පිටිමි කෙනෙක් කියලා එක තාලයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා දේවදත්ත කියලා තාලෙකුත් නැහැ. ඒ වගේ තියෙන සුද්ධ ධර්මතාවයක් එහෙම නැත්නම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්‍යති ඒක දිගේ බලනකොට අර මේඳත් ඉතරහට දැනෙච්ච වේදනාව තුල පවා ධර්මතා පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් ධාතු මනසිකාරය තියෙනවා ඉතින් ඒක දිහා බලන්න මේක අනුන්ගේ එකක් වගේ බලන්න ඕන එනකොටම මූණ නරක් කරගෙන නැද්දකින් කියනවා වෙනුවට අනුන්ගේ එකක් බැලුවොත් බුදුහාමුදුරේ ඒක අපිට කියන්නේ මහණෙනි දුක නම් දුකක් තමයි ඒක මම නෑ කියන්නේ නමුත් දුක වෙනකොටම දුක බව අවබෝධ කියන මිතර සැපක්, ජොලියක්, ආස්වාදයක් මුළු මනුස්ස ජීවිතේම නෑ කිය. ඒ නිසා අපිට සිංහලෙ අපිට ඒක කියලා දෙන්නේ පැමිණි දුක් පැනිරහයි කියලා බලපන්. ඔය ඉනේ කාලානි ඉසබද ඉසాత බැඳගෙන ආඬලා පශ්චාත්තාප වුණොත් දුක දිහා බලන්න බෑ. එතකොට දුක තවත් පැංගිරි වෙනවා. තවත් ඇඹුල් වෙනවා. ද්වේෂයක් එනවා. හිත අපායට යන්න ඉස්සලා මෙහෙම තැවෙනවා. නිසා භාවනා කරන එක නිසා රූපේ දිහා බලලා යම් ආකාරයකට තීරුම් අරගත්ත මනසකින් සතියකින් අරූපෙට යනකොට ඉස්සලාම හම්බෙන වේදනාව. ඒකට වේදනාව දිහා අනුංග එකක් වගේ බලතැයි. ඒක වෛද්‍යවරුන්ට උගන්වනවා මේ ශල්‍යකාරයකට ගිහිල්ලා ලෙඩෙක් ශල්‍ය කර්මයට භාජනය කරනකොට විදා කාලෙදා කවදාකවත් ඒ වේදා කවදාකවත් ඒ ලෙඩාගේ වේදනාවට හැඟුම්බර වෙන්න නරකයි. හැඟුම්බර වුණොත් ඔපරේෂන් එක කරන්න බෑ. ඒ නිසා කියනවා ක්ලිනිකල් ඩිස්ටන්ස් එකක් වෛද්‍ය විද්‍යාත්මකව දෙන්න දෙපැත්තක් කරගන්න. මේක ලෙඩා. මම මේකට හැඟුම්බර වෙන්න බෑ. හැඟුම්බර වුණොත් මම වෘත්තියම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඒ නිසා වෘත්තියම වෛද්‍යවරයෙකුට තමන්ගේ දරුවා ඔපරේෂන් කරන්න දෙන්නෙම නෑ. පවුලේ අය ඔපරේෂන් කරන්න දෙන්නේ නෑ. එයා වෙන කෙනෙකුට දෙනවා. මොකද මේ පවුලේ අය කෙරේ හැඟුම්බර වෙන්න නිසා භාවනා කරනකොට මේ කය මගේ තමයි. හැබැයි මගේ නෙවෙයි. අනුන්ගේ දෙයක් විදිහට බලන්න පුළුවන්. මේක හරිය බයලවන සුළු දෙයක්. මේ ශරීරේ මමේ කියාගත්ත වේදනා මමේ කියාගත්ත සංඥා මමේ කියාගත්ත කෙනාට මේක ජීවත් වෙද්දිම මැරණ එකක් වගේ. සීදීනසා ගැනීමට එහා යනවා. ඉතින් ඒගොල්ලොන්ට පිස්සු හැදෙනවා. භාවනා කරනකොට පිස්සු හැදෙනවා. මේ වේදනාව දිහා පිට එකක් වගේ බලන්න. සංඥාව දිහා පිට එකක් වගේ බලන්න. සංස්කාර දිහා පිටිකක් වගේ බලනකොට සම්පූර්ණ ආධ්‍යාත්මික නැත්නම් ඥාන විභාගීය සියදීනසා ගැනීමක් වෙනවා. ඒ සියදීනසා ගැනීමට පුරුදු වුණාට පස්සේ තමයි මරණයට මුහුණ දෙන්න පුරුදු වෙන්නේ. මේක ඥාන විභාගීය නැත්නම් ඥානය හා සම්බන්ධ සියදීනසා ගැනීම. වේදනා ආවට මගේ නෙවෙයි. සංඥා ආවට මේක මගේ නෙවෙයි. සංස්කාර ආවට මේක මගේ නෙවෙයි. ඉතින් ඒක ගයේ ඔක්කොම අපි දක්ෂකම් ගන්න රූපේ මගේ නෙවෙයි කියලා ඉස්සල්ලා මේ පොළවේ හැප්පෙනකොට পায় පොළව තද නම් කකුල මෙලකයි. පොළව මෙලක නම් කකුල තදයි. ආන්නේ විදිහට මේ සිද්ධිය මම වාගේ කරගන්න නැතුව බලන් හදන එක තමයි අපි මේ කායනුපසනාවෙන් කරන්නේ. ඒක තියෙනවා නම් ඊටු ටික ඉබේම පෙළ ගැහිලා එනවා. ඒක නිසා මේ රචනය හොඳයි. ඉදිරිපත් කළ තියෙන විදිහ හොඳයි. නමුත් පුළුවන් තරම් මේ සාපේක්ෂව බලන්න තද ගතියක් කියලා කියනවනම් ඒකට අනිවාර්යෙන් මෙලෙක් ගතියක් tire පිටිපස්සේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. සුදු ගතියක් කියනවනම් සාපේක්ෂව කල්පැත්තක් තියෙනවා. ප්‍රිය ගතියක් තියෙනවනම් සාපේක්ෂව අප්‍රිය ගතියක් තියෙනවා. ඉතින් මේක එක පැත්තක් බලන එක තමයි පෘථජන ගතිය කියන්නේ. ආර්ය භූමිය කියලා කියන්නේ අඩු ගානේ මානසිකව දැනගන්නවා. සුතමේ ඥානෙන් දැනගන්න මට පෙනුනට මේ කළු පැත්ත විතරක් කළු කළු පාට වෙන්නේ නැහැ සුදු පරිසරයක් නැතුව කියලා හිදි හදිසි වෙන්නේ නැහැ. ඔය දෙකම දැක් ගන්න සුළුවට ගියාම ඉඳගෙන හිටියත් එකයි සක්මන් කරත් එකයි පරියන්කේක නැත්නම් එදිනෙදා ජීවිතේ වැඩ වුණත් එකයි gedara හිටියත් එකයි මේ හිටියත් එකයි කොයි වෙලාවෙත් මේක සිදුවෙන බව දන්නවනම් අර මෙහි ගත්ත දැනුම භාවනා මූඩ් එකෙන් පිට වෙන පැතකට ගියත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක හිමීට ওই ගතියට වැඩෙන්න දෙන්න ඉක්මන් කරන්න යන්න එපා. එතකොට Tamanට ඉරියව්වෙන් පරිබාහිරව ඉන්න තැනෙන් පරිබාහිරව මේ මානසික ක්‍රියාකාරීත්වයේ රූප ධර්ම නාම ධර්ම වල ක්‍රියාකාරීත්වය තේරෙන පටන් ගන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදුනිකයි. පරයන්ක භාවනාවේදී සිටිනා ඉරියව්ව මෙනෙහි කිරීම මනසට ලොකු කරදරයක්සේ දැනී ගියා. එම නිසා කිසිවක් මෙනෙහි නොකර සිටිනා විට එම නිසා කිසිවක් මෙනෙහි නොකර සිටිනා විට ටික මොහොතකින් කිසිදු ආලෝකයක් නැති ඊ타ත්ම අඳුරු තැනක් දැర్శණය වුණා. සිතට කිසිදු බියක් තැතිගැන්මක් ඇති උනේ නැහැ. කිසිදු ශබ්දයක් නැහැ. අඳුරු වුණත් හරිම නිස්කලංක තැනක්. මට කිසිදු දෙයක් මෙනෙහි වුණේ නැහැ. පුදුමාකාර සතුටකින් මම ඒ අඳුර දිහා බලාගෙන සිටියා. විනාඩි 15කින් විතර නැවතත් පියවි තත්වයට පත් වුණා. උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේක අර පළවෙනි වාක්‍ය දෙකේ තියෙන විදිහට ඉරියව මෙනෙහි කිරීම හිස රදයක් වුණාට ඉරි යව්වේ හිත මෙනෙහි නොකර පවතිනවද නැද්ද කියන එක රචනයේ පුරාට ලියවිලා නැහැ. මෙනෙහි කරත් නැතත් ඉරියවේ හිත පවතින වේලාවකද මේ කියන විවේකී ලැබුණේ අන්ධකාර ගතිය පෙන්න්නේ නැත්නම් Tamanට ඉන්නේ මේ ඉරියව කියලා දැනීමකින් තොරවද සිද්ධ වුණේ කියන එක මේකේ ලියවිලා නැහැ. ඉතින් කැමතිද දන්නේ නැහැ. මේ රචනයේ ලියපෙකනා මෙනේ නොකරට ඉරියව්වේ හිත තිබුණද නැද්ද කියන එක සභාගත කරන්න අදහස. ඔබ නැත්තම් ඒක මේ මෙනේ කිරීම නොකිරීම ගැන සුවිශේෂව සඳහන් කරාට ඉරියව්වේ ඉඳලාගෙනද මේක සිද්ධ වෙලා තියෙන්නේ නැත්තම් ඉඳගෙන ඉඳද්දී ඉඳගෙන ඉන්න බව පිළිබඳ ප්‍රත්‍යක්ෂණයකින් තොරව සිදුවෙච්ච එකක්ද කියලා අනේ දවසේ රචනෙට ලියන්න වෙලා තියෙන කෙනා එච්චරම මහ ලොකු මේ කමඨාන් සුද්ධ කිරීමක් කරන්න ඕනේ නමුත් මට මත ප්‍රකාශ කරන්න විදියක් නැහැ. මේ හිත ඇතුලේ තියෙද්දි වෙච්ච වැඩක්ද පිටදී වෙච්ච වැඩක්ද කියන එක මේ රචනෙන් අල්ලන්න බෑ. වටවලල්ලේ ගහලා තියෙනවා මිසක අදාළ කාරණා ලියවිලා නැහැ. පින්වත් සාමින් වහන්ස මා පරයන්ක භාවනාවේ යෙදී සිටින විට සෙමෙන් සෙමෙන් දැනෙමින් තිබූ ආස්වාස ප්‍රස්වාසය ටික ටික හොඳින් දැනෙන්න පටන් ගනුනි. මාගේ උඩුකයේ චලනයන්ද ඇති වුනි. ඉදිරියට පසුපසට නැමෙන ආකාරයත් උඩුකයේ දැනිනි. මගේ අත් දෙකද ආස්වාස ප්‍රස්වාසයට හසු වී තිබෙන අයුරු මට දැනිනි. නාසිකාග්‍රේ සතිය පිහිටුවාගෙන මේ සියල්ල දෙස බලා වුනි. ආස්වාසකය ප්‍රාස්වාස ආස්වාසකය ප්‍රස්වාසකය වශයෙන් අසා සිටි නමුත් මෙතෙක් මට දැනී නැත. නමුත් මට එක විට සිහිපත් ඌයේ මේ දැනෙන්නේ ආස්වාස කයත් ප්‍රස්වාස කයත් විය යුතු බවයි. දිගු කෙටි වශයෙන්ද හොඳින් ආස්වාස් ආස්වාසය ප්‍රස්වාසය සිදුවන අයුරු සතියෙන් යුතුව මා ටික වේලාවක් බලා සිටියෙමි. සතිමත් සක්මන් භාවනාවද වම දකුණ වශයෙන් මුලින් සක්මන් කරමි. එහිදී පාදයේ ඉහළ සිට ඉදිරියට ඇදී යන අයුරුත් පොළොවේ වදින අයුරුත් සතියෙන් යුතුව බලා සිටියෙමි. යටිපතුල පොළොවේ ගැටෙන විට පිටුපසට වඩා රළු බවක්ද ඉදිරිපස පිටුපසට සාපේක්ෂව රළු බවේ අඩුවක්ද දැනේ. ඇඟිලිවලට සියුම් බවක් දැනේ. උණුසුම් සීතල බවක්ද තරමක් දැනේ. සක්මනේදී නැවතීම් ආපසු හැරීම්ද සතිමත්ව සිදු කරමි. ඊළඟ පියවර වශයෙන් ඔසවමි, තබමි වශයෙන් සක්මන් කරමි. එසවීමේදී සැහැල්ලු බවක්ද, තැබීමේදී පොළවේ පාදය ගැටෙන විට රළු බවක්ද දැනේ. ඔසවන විට පාදය ඉහළ ප්‍රදේශයේ සිටම එසවෙන ආකාරය, දන හිස නැමෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. තබමි වශයෙන් මෙනෙහි කරමින් පාදය පොළවට පහත්වන ආකාරය, දන හිස දිගහැරෙන ආකාරයද පොළවේ පාදයේ වදින විට සිදුවන විඳීම් වල වෙනස්කම්ද වරහන් ඇතුලේ රළු සියුම් උණුසුම් සිසිලස සතියෙන් යුතුව නිරීක්ෂණය කළෙමි. ටික වේලාවක් යන විට ඔසවමි තබමි වශයෙන් හොඳින්ම සතිමත්ව සිටින විට මට දැනුනේ මා බයිසිකලයක් පාගාගෙන ඉදිරියට ඇදී යන බවක්ය. එදිනෙදා කටයුතු කිරීමේදී විශේෂයෙන්ම දාන ශාලාවට ගමන් කිරීම දාණය වැළඳීම, ආපසු ගමන් කිරීම ආදී සෑම දෙයක්ම හැම විටම සතිමත්ව සිදු කරමි. අනිකුත් සෑම කටයුතුම අතපයේ දිගහැරීම් හැකිලීම් දෙසද ඉරියව් වෙනස් වීම දෙසද අවධානය යොමු කරමින් සතිමත්ව සිදු කරමි. ඉදිරි භාවනා කටයුතු දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම අපේක්ෂා කරමි. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ භවය තුලදීම මේ ගෝර කටුක සංසාරයෙන් එතර වීම පිණිස ඇවැසි කායික මානසික සුවපත් භාවය දිගාසිරි සැප සැලසේවා. මේක අර මුල් හරියේදී ආස්වාද ප්‍රසවාස කාය පිළිබඳ සඳහන් කර තිනවා ඒ ওই නංවන මොනවා වැටුනේ නැති වුණත් තමන්ට සුහදකමක් තමන්ගේ කයත් එක්ක තමන් ඉන්නේ ඉරියව්වත් එක්ක එතකොට ඉරියව් ඇතුලේ සිදුවෙන දේවල් එක සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අපිට කයේ සහයෝගය ලැබිලා තියෙනවා පරිසරයේ සහයෝගය ලැබිලා තියෙනවා කරගෙන කරගෙන යනකොට බුදුරජාණන්සේ දේශනා කරපු දේවල් ක්‍රමයෙන් ක්‍රමයෙන් Tamanට වැටෙන්න පටන් ගන්නවා පටන් ගන්නකොට වැටෙන්නේ නැති වුණත් ඒ නිසා මේක ටිකක් කල් ගන්න වැඩක් ඒ නිසා මේ කියන එක රැයකින් එක බණකින් හරියන දෙයක් නෙවෙයි මේක වරද්ද වරද්ද කරන්න ඕන කරනකොට කරනකොට ඊයේ වෙච්ච වැරදි මතින් අද යම් ගොඩනැගීමක් සිදු වෙනවා ඒ නිසා අනුන්ගේ හොඳට වැඩිය තමන්ගේ වැරදි ටික බොහොම හොඳයි. ඒක සක්මන් කරනකොටත් මුලදි මුලදි කොහොම හරි මම ඇවිදින බව දන්නවා. ඊට පස්සේ යන්තමට හරි මේ ඉඳගෙන ඉන්නවට වැඩිය ඇවිදිනවා කියන්නේ වම් පොළොව පයි ගැටෙනවා දකුණු පොළොව ගැටෙනවා කියලා මේ සාමාන්‍ය දැනීම ඇතුව ටික ටික ටික ටික ඒකට උරු වේකන ගියාට පස්සේ ඊටාමත්ම සියුම් කරුණු දක්වා එනතයි ඊටාමත්ම අරමුණට ලංව නිරීක්ෂණය කරන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් යෝගාවචරය ඒ මුලදී එච්චර තටමන් නැතුව දඟල නැතුව පොරකන් නැතුව නතු භාවයේ ලබාගෙන එnde එnde එnde එnde විස්තරෝට අනේක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අර හොඳටම විස්තරෝට ගියාට පස්සේ කඩා ගන්න නැතුව භාවනාව ඒ වැඩිපුර විස්තර එන වෙලාවේදී ඉවසීමෙන් ඉදිරියට යන්න යන්න යන්න යන්න තමන්ට පේනවා ඊට වැඩිය අද ටිකක් යනවා. අදට වැඩිය හෙට ටිකක් යනවා ආදි වශයෙන් මේ ගමනේ යනවා. ඉතින් මේ රචනයේ ලියලා තියෙන විදිහට දැන් මේ හිත සූදානම් වෙලා තියෙනවා සක්පණ්ඩායි පරියන්කේටයි. ඒ ඇතිවෙච්ච පරිචය, ඒ අත්දැකීම් මතින් ඉස්සරහට යනකොට ඔච්චර වෙලා යන්නේ ඉස්සරලා තමන්ට ආනපන හුරු වෙනවා. වම දකුණ අහු වෙනවා. එතකොට කරන්න තියෙන්නේ වැඩි වේලාවක් අරමුණ ඇසුරු කරමින් බලාන ඉන්න කාලය තුළත මේ අරමුණේ සටහන අරමුණේ ආකාරය ස්වභාව ලක්ෂණ කාලානුරූපව වෙනස් වෙන හැටි දැන ගැනීමට අවධානය යොමු කරන එක තමයි කරන්න තියෙන වැඩි. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයංක භාවනාව ආනාපාන සතිය ස්වාමින් වහන්ස ඊයේ දවසේ එක් පරයංකයකදී මුහුණේ දකුණු පැත්තේ පහත සිට හිසෙහි ඉහළ ප්‍රදේශයේ පුරා සියුම්ව පටන්ගෙන සෑහෙන තරම් ඝන පහළ වූ විදුලි ධාරාවක් වැන්නක් ගමන් කළා. දෙවනි පරයන්කේදී හිසෙහි මුදුනේ පවතින කම්පන తত্ত্বය තදින් හිස පුරාම දැනෙන්නට වුණා. එය යම් ආස්වාදනීය తত্ত্বයක් වුවත් එදෙස සතියෙන් යුක්තව බලා සිටියා. සමහර අවස්ථාවලදී ඉදිකටු තුඩින් අනිනවා වැනි දැනීමද විය. මූලිකවම එය අත්දකින්නේ ඇතිවෙන නැතිවෙන తত্ত্বයක් ආකාරයටයි. තුන්වෙනි කාරණාව මා පරයන්කේ සිටින විට මීට මාස 1ක පමණ සිට ජෙනරේටරයක් පනගැන්වූ අවස්ථාවක ඇතිවන කම්පනය හා ශබ්දය ඇසෙන්නට වුණා. එය මූල කර්මස්ථානයට වරහන් ඇතුලේ ආනාපාන සතිය වඩා ඉස්මතු වන ගතියක් තිබුණා. අද උදේ පරයන්කේදී ශබ්දයේ කම්පනත් ශරීරයේ කම්පන ස්වභාවයට සමපාත වූ බව මා අත්දැක්කා. ইහත කරුණු තුන සම්බන්ධයෙන් ධර්මානුකූල විග්‍රහයක් කරන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. මේ බලන්න බලන්න යනකොට මේ අතේ අතේ ඇඟිලි පහ වගේ ඇඟිලි පිටර පැත්තෙන් බලනවා මේක රූප මේක වේදනා මේක සද්ද මේක ගන්ධ මේක රස කියලා පෙන්වන්න පුළුවන්. නමුත් වලලු කරෙන් ඇල්ලුවොත් මණිකටුවෙන් ඇල්ලුවොත් පහම එකට තියෙනවා. ඒ සමේ විස්තර වශයෙන් බෙදෙන්නේ ඉස්සෙල්ලා ඒ වගේ මුලට ගියොත් ඔය විදුලි වේගය කියන එකයි කම්පන චංචල වේගයයි ඉදිකටු අයින ඔක්කොම එක තැනින් මතුවේ. වෙන් කරලා හඳුරගන්න ගිය ගමන් රණ්ඩු සරුවලයක් පටන් අපිට කරන්න තියෙන වෙන් වෙන්න ඉස්සෙල්ලා තිබුණු මූල ස්වභාවය ඒකේ ආරම්භක ස්වරූපෙට මෙයා නටන්න ඇරලා ඒක දිගේම හිමීට හිමීට මූලාශ්‍රයට බහින එක. ඒකට හුඟා කල් ගන්න. ඒක හරියට මේ බොර වතුරක් එක තැනක තිබ්බහම මණ්ඩි මිදිරා වගේ. මේ වෙන් වෙච්ච ගමන් විඥානයේ ක්‍රියාකාරන් වලට අහු වෙච්ච ගමන් ඉන්ද්‍රිය බද්ධ වෙච්ච ගමන් දුකක් හදනවා. නමුත් ඒවා වෙන් වෙන්න ඉස්සෙල්ලා තිබුණු ප්‍රාග් ස්වરૂපය කලල අවස්ථාව බැලුවොත් ඒක බුදුහාමතුරුන්ගෙත් එච්චරයි මගෙත් එච්චරයි. ඒ නිසා මේකේ මුලට යන්න යන්න බුදුහාමතුරු. අගට යන්න යන්න මායя. මුලට යන්න යන්න නිවන. අගට යන්න යන්න සංසාරේ. සංසාරේට ගියාම කතා ගොඩයි. කතන්දරත් ගොඩයි. වැල්වට අරන් ගොඩයි. මුලට යනකොට බේනවා මේ කොයි ස්වරූපෙන් ආවත් ඔක්කොටම ශක්ති කියලා කියනවා. ඒ ශක්ති තමයි විද්‍යුත් ශක්ති, කම්පන ශක්ති, ඇඟිලි ඉදිකට වලින් ආින ශක්ති, රූප ශක්ති, ශබ්ද ශක්ති කියලා මොනවා කෙරුවත් ඉතින් අපේ හිත කැමැති ඔය බෙදිලා වෙන් වුණාට පස්සේ විකාරය බලන්න. තැන්පත් මනසෙන් කරන්නේ එහෙම නැත්නම් භාවිත මනසෙන් කරන්නේ ඒ විකාර බවටපත් වෙන්නේ ඉස්සෙල්ලා මේකේ තියෙන ප්‍රකෘති ශක්තිය, ප්‍රාග් ශක්තිය එහෙම නැත්නම් කලල අවස්ථාව ගත්තොත් ඒක නිර්මලයි. ඒක නික්ලේශී. ඉතින් අපි හාසය කතන්දර ගොතන. ඒ නිසා අපි මේ විස්තර වුණාට පස්සේ විග්‍රහ වුණාට පස්සේ নানা ආකාර කතන්දර ගෙතුවට මුලට ගිහිල්ලා බැලුවොත් ඔක්කොම එන්නේ එකම ප්‍රභවයෙන් ඔය 18 තන්නේ නැටුවට එකහාම තමයි සන්නි 18 මූණ ඇඳගෙන නටන. සන්නි දෙකට එන්න බෑ ඒ නිසා වේදිකාවට. මොකද එකමනේ අඳින්. එක සන්නියක් එනකොට අනිත් එක නැහැ. අපිට පේන්නේ 18ක් ඉන්නවයි කියලා නෑ. පචේ යන්නේ බොරු. නිකන් වෙස් මූණු 18ක් විතරයි. ඒගේ ඕනම කෙනෙක් ගාව අඩු ගන්න වෙස් මූණු 18ක් තියෙනවා. අපි එක එක වෙලාවට එක එක වෙස් මූණු දාගත්තට ඇතුලේ තියෙන ශක්තිය විශ්මුණු දාන්න ඉස්සලා තියෙන මූලික ශක්තිය ගත්තොත් ඒක නික්ලේශී නිර්මල වූ තත්වයක්. ඒකේ උප්පත්තියක් නැහැ. විපරිණාමයක් නැහැ. නැතිවීමක් නැහැ. අපිට එතෙන් යන්න බැරි අපි මේ උප්පත්තියක් විපරිණාමයක් නැතිවීමක් තියෙන දේවල් එක කතන්දර ගොතන නිසා. ඒවත් එක පටලැවෙන නිසා. ඒක නිසා විද්‍යුත් වේගයක් ආවත් ගණන් ගන්න එපා. හිසේ තදවීමක් කම්පනයක් ආවත් ඉදිකට තුඩින් අදිනා වගේ වුණත් නටන්න අරින්නකෝ. නටන්න බලන්න මේ කොහෙන්ද එන්නේ කියලා. එන්නේ එකම තැනින්. අනේ එතකොට තේරෙනවා ඒකට මූල යෝනිසෝමනසිකාරය කියලා කරනවා. යෝනිය කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයටත් කියනවා. ඥානෙටත් කියනවා. හට ගන්න තැන තමයි අපි හැම කෙනාගම ස්ත්‍රී ලිංගේ. බුදුජානසේ ඥාන යොමු කරවන්නේ ප්‍රසූත කරන තැනට. ඒ නිසා මේ කොයි කම්පන චංචල වේග ආවත් රූප වේදනා සංඥා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිව්වත් ඔක්කොම පටන් ගන්න තැන බැලුවොත් හරීම නික්ලේශී. හරීම නිර්මලයි. හරීම පිවිතුරුයි. එතෙන් යන්න බැරි අපි මේ විස්තර වෙච්ච දෙයට එහෙම නැත්නම් විවිධාංගීකරණයට එහෙම නැත්නම් මේ විවිධ හැඩතල වලට තියෙන කැමැත්ත. ඉතින් මේ ඉල්ලන්නේත් මේ තුන පිළිබඳ විග්‍රහයක් කරන්න කියලා විග්‍රහය මෙච්චරයි. ඕකට තව දුරටත් ওই විදිහටම නටන්න අරින්න. නටලා වලලු කරින් අල්ලන්න ඇඟිල්ලෙන් අල්ලන්න යන්න එපා. ඇඟිල්ලෙන් ඇල්ලුවොත් නංවනම් දෙන්න වෙනවා. වල්ලි කරෙන් අල්ලපුවාම පොදියම අහු වෙනවා. ඉතින් යන්න නම් කරන්න තියෙන ඕකම ලක්ෂ කෝටි වාරයක් බල බල ඉන්න ඕන. නංවනම් දෙන්න දඟලන්න එපා. මෙනේ කෙරුවද නැද්ද කියලා කලබල වෙන්න එපා. මේකේ මූලාශ්‍රයට හිත යොදන එක තමයි කරන්න තියෙන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක්ද කියන එකත් සැකයි. හැබැයි වෙන්න ඉඩ අරින්න පුළුවන්. කලබල කරන්නේ නැතුව වෙන්න ඉඩ අරිනකොට පේනවා ඔක්කොම එන්නේ එකම ප්‍රභවයකින් කියලා. අන්න ඒකට ඒ ප්‍රභවයට ගියාට පස්සේ හරි භයානක දෙයක් සිද්ධ වෙනවා. ඒ ප්‍රභවයේ මම තා මම නොවේ කියලා වෙනසක් නැහැ. මේ මම සහ මම නොවේ කියන එක වෙනසකුත් නැහැ. ඒ ප්‍රභවයේ වචනෙට නංගන්නත් බෑ. ඒ වචන ඒ ප්‍රභවය කවුරුත් එක්ක ගනුදෙනු කරන්න බෑ. sannivedana කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ප්‍රභවයට ගියාම කතන්දර ගොතන්න බෑ. මට වෙච්ච දෙයක් කියලා කියන්නත් බෑ. මමයක් නැහැ. ඉතින් ඒ නිසා අපි කැමති කතන්දර ගොතන්න පුළුවන්. මමයා ඉන්න කෙලසිච්ච තත්ත්වයට යන්න. ඒ බව හොඳට දැනගෙන කෙලසිච්ච එක පිළිබඳ ආඩම්බර වෙන්නේ නැතුව ප්‍රාග්ගවතියට යන්න කටයුතු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ආදුනිකයි, තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. මම මුලින්ම පරයන්ක ගතව සිත කය වෙත යොමුකොට මම දැන් මෙතන හිඳිමියයි මෙනෙහි කළෙමි. ඉන්පසු ඉබේ වැටෙන හුස්ම දෙස වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස බලා සිටියේදී ආස්වාසය දිගුහා සිසිල් බවත් ප්‍රස්වාසය කෙටිහා උණුසුම් බවත් දැනුනි. මේ ආකාරයට තව දුරටත් ආස්වාස හා ප්‍රස්වාසය දෙස බලා සිටියේදී ආස්වාසයේ හට ගැනීම හා නිරුද්ධ වීමද ප්‍රස්වාසයේ හට ගැනීම හා නිරුද්ධ වෙන අයුරුද අද්දුටුවේය. මෙසේ හුස්ම රැල්ල දෙස බලා සිටියේදී නොඑක් ආකාරයේ සිතුවිලි ගලා ඒමට පටන් ගත්තේය. සිතුවිලි වලට එන්නට ඉඩ හැර හුස්ම රැල්ල දෙසම බලා සිටියේදී පාදයන්හි වේදනාවන් ඇති වුනි. ඒ ගැනද නොතකා ආස්වාසය හා ප්‍රස්වාසය දෙසම සිහියෙන් හා අවධානයෙන් යුතුවම බලා සිටියේය. සිතුවිලි එන ස්වභාවය නැති වී ගොස් ටික වේලාවක් හුස්ම රැල්ල දෙස බලා සිටියේදී සිතේ එකඟ බවක් ඇති වුනි. එම එකඟ භාවය තිබියදීම නිදිමත ස්වභාවයක් ඇති වුනි. මෙම නිදිමත ස්වභාවය වැඩි වේලාවක් නොතිබුණි. නැවත ගැස්සී ගොස් සිත මූලික අරමුණ වූ ආස්වාසයට හා ප්‍රස්වාසයට ඉබේ යොමු විය. මේ ආකාරයට කිහිප විටක්ම සිදු වූ අතර නැවත ආස්වාසයට හා ප්‍රස්වාසයට සිත යොමුකොට සිහියෙන් බලා සිටියේදී නැවත සිතුවිලි සිතට ගලා ආවේය. මෙසේ පැයක පමණ කාලයක් භාවනාවෙහි යෙදුණේය. උදේ 8යි කාලත් 9යි කාලත් අතර කාලයේදී සිදු කළ පරයන්ක භාවනාවේදී සිදු භාවනා අධ්‍යක්ීමය. මාහට කිසිදු පසුතැවීමක් ඇති වූයේ නැත. ඉන්පසු සක්මන් භාවනාවේ යෙදී 10යි කාලත් 11යි කාලත් දක්වා නැවත පරයන්ක භාවනාවට වාඩි වූයේය. මූල කර්මස්ථානය වුණු ආනාපාන සතියට වරහන් ඇතුලේ ආස්වාසයට හා ප්‍රස්වාසයට සිත යොමුකොට සිහියෙන් හුස්ම දෙස බලා සිටියේදී ටික වේලාවකදී සිතුවිලි සිත තුලට ගලා ආ නමුදු මම සිතුවිලි වලට එන්නට ඉඩ හැර හුස්මට අවධානය යොමුකොට සිහියෙන් යුතුවම බලා සිටියේදී සිතට ආ නොඒකාකාරයේ සිතුවිලි නැති වී ගොස් සිත ආස්වාසයට හා ප්‍රස්වාසයටම යොමු විය. මේ ආකාරයට විනාඩි 15ක් පමණ හුස්ම රැල්ල දෙස බලා සිටියේදී ටික ටික පාදයන්හි වේදනාද ඇතිවිය. මම වේදනාවන් ගැන නොතකා මනා සිහියකින් හා අවධානයකින් යුතුවම ආස්වාස ප්‍රස්වාසය දෙස බලා සිටියෙමි. සිතේ කිසිදු අරමුණක් නොවිය. කයද නොදැනී ගියේය. සිත ආස්වාසයට හා ප්‍රස්වාසයට පමණක් යොමු වී තිබුණි. මාහට ඊතා සැහැල්ලුවක් හා ප්‍රීතියක් ඇතිවිය. හරිම ශාන්ත නිර්මල ස්වභාවයක් සිතට දැනුනි. එවිට මාහට හැඟී ගියේ සිතේ කැළඹිලි ස්වභාවයක් තිබියදී ඇතිවන නොසන්සුන් ස්වභාවය සිතට කොයිතරම් අපහසුතාවයක් හා පීඩාවක් ගෙන දෙන්නේද සිතේ කිසිම කැළඹිලි ස්වභාවයක් නැති විටදී ඇතිවන ශාන්ත බව සිතට ඉමහත් ප්‍රීතියක් හා සැහැල්ලුවක් ගෙන දෙන්නේද කියාය. මේ ආකාරයට මා පැයක් පමණ කාලයක් භාවනාවේ යෙදුනේය. එදිනෙදා කටයුතුද වෙනදාට වඩා සිහියෙන් යුතුවම සිදු කරමි. තවදුරටත් භාවනාවන් කරගෙන යාමට උපදෙස් ලබා දෙන සේක්වායි ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මේ කරගෙන යන්නා වූ සාසනික කටයුතු තවත් ඉදිරියට කරගෙන යාමට දීර්ඝායුෂ ලැබේවා නිවනින්ම සැනසේවා. මේකේ ආරම්භයේදී යෝගාවචරය දකින්න උත්සාහ කළා තියෙනවා අරමුණ සහ හිතවිලි කියන මේ දෙක හිතවිලි ගණන් ගන්න නැතුව අරමුණ දිහා බලා ඉන්නකොට හිතවිලිත් tempත් වෙලා අරමුණත් tempත් වෙලා හිතත් tempත් වෙලා කයත් tempත් වෙලා විවේක වෙනවා. එතකොට පේනවා මගේ හිත ගොඩ දාපු මාළුවෙක් වගේ නිතරම තැවෙමින් තැවිච්ච දේවල් ගැන කතා කර කර ඉන්නවා මිස tempත් වෙච්චාම නිකන් කටු අකුලක් අස්සේ රිංගාන ගිය මිනිස්සයා වෙල්ලෙලීකට කල්ලෙලීකට ආවා වගේ පහසුවක් දැනෙනවා. නමුත් තාම පේනවා ඒ කල්ලිලිය වෙල්ලිලියට ආසන නිසා කටුවකුලට වෛරයක් තියෙනවා. තේරුම් ගන්න ඕනේ කටුවකුලක් නැත්තම් වෙල්ලිලියක් නැහැ. වෙල්ලිලියක් නැත්තම් කටුවකුලක් නැහැ. කවදා හරි පුළුවන් වුණොත් දැන් අර හිතවිලි තියේදී ආනපනෙ බලන්න හිතවිලට වෛර නොකරන හිටිය වගේ මේ කටුකොහල නිසා තමයි වෙල්ලිලිය වටිනාකම තියෙන්නේ. කටුකොලක් නැත්තම් වෙලිලි වටනකවන් ඒ නිසා අපිට ප්‍රේම කරන්න වෙනවා කටුකොලට වෙලාව. අමාරුයි. අමාරුයි. කවදා හෝ ඒ කටුකොහලට ප්‍රේම කරපු දවසේ ඔය කොච්චර කටුකොහල නැහැ. ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. නිසා යම් වෙලාවකට මේ රචනයේම මුල් කොටස අරගෙන මේ හිතවිලි කරදර කරාට ඒක නොබල ආනපාන දිහා බලනවා. හිතවිලි තිබුණාට කමන්නේ කියනවා වගේ මේ කටුකොහල නිසයි මේ විවේකයේ වටිනාකම තියෙන්නේ. මේ විවේකයේ නිසයි කටුකොහල මෙච්චර කටුකොහලක් වෙලා තියෙන්නේ. කරවිලේ ඉන්න බණුවට කරවිලේ කනකොට චිත්‍ර හදන්නේ නැහැ. මොකද ඌ අඹ කාලා පුරුදු නැති නිසා. නිසා මේ දෙකට නොසැලෙන මනස ගන්නවා කියන එක මිනිස්සු වැඩක් නෙවෙයි බව මම පිළිගන්නවා. ඒක තමයි අපි යෝගාවචරයේ වශයෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කට්ටියක් මේ කටුකොහල ගැන කන්දොස් කිරියාව කෑ ගන්න. කට්ටියක් මේ හම්බෙච්ච විවේකයේ ගැන පොත් ලියනවා. දෙන්නටම පිස්සු හොඳ එක තියෙන. ওই දෙකම එකට කලවම් කරලා දෙකට බෙදලා ගත්තාම මොකක්වත් නැහැ. ඉතින් එතකොට මේ යෝගාවචරය හිතනවා එහෙනම් සදාචාරයක් නැද්ද? හොඳ නරකක් නැද්ද? මොකද්ද මේ කරන්න කියලා එහෙම හොඳ නරක තියෙන මිනිසුන්ට තියෙනවා. නමුත් මේ දෙකටම සමහිත දැම්මොත් ওই කටුකොලෝ කියන තරම් කටුකොලකුත් නැහැ. ওই විවේකයේ ওই කියන තරම් විවේකයකුත් නැහැ. කවදා හරි ඒ නිසා මේ දෙකටම නිසිනින්ද එන්න ඇරලා තමන්ගේ මෙහෙයකින්තර එන්න ඇරලා මේ දෙකට දෙකක් වශයෙන් සලකන්නේ නැතුව එකම කාසියේ දෙපැත්ත වශයෙන් මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. එකට එකක් හේතු වෙනවා. ඒ නිසා මේ දෙකටම සමහිත දැම්මොත් එතකොට අකුප්පා වෙනවා. හිත කුප්පන්න බෑ කාට. කටුකොහ දෙනවයි කියලා කලබල කරන්නත් බෑ. මේ විවේකේ දෙනවයි කියලා සතුරු කරන්නත් බෑ. ඉතින් ඒකට තමයි ඊගාව පියවර ගන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තට භාවනාවක්ද එහෙම නැත්නම් පරිකල්පනයක්ද යෝනිසෝමනස්කාරයක්ද කියලා කියන්න මාරු. සාමාන්‍ය ගුරුපදේශي තමයි දිගටම භාවනා කරන්න භාවනා කරලා මේ කටුකොහලට තියෙන අමනාපයත් මේ කියන විවේකයට තියෙන මනාපයත් දෙක කෘතිම දෙකක් බව තේරුම් ගන්න. ඒක ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං කියලා බුදුහාම කියන. ඒක අනවශ්‍ය දෙයක් එතෙන්නේ. ඒ වෙලාවේ උපන් දෙයක්. ඒක එතන උපන් දෙයක් සංකතයක්. ඒ නිසා මේ මනාපෙ තියන දේ, අමනාපෙ තියන දේ, කටුකොල කටුකොල වෙච්චාවේ වීකි වීකච්චාව උකට විනිශ්චය කරන්න නැතුව ඒක දිහා බලහින්න පුළුවන් නම් ගහක් වගේ. එහෙම නැත්නම් ගලක් වගේ. එහෙම නැත්නම් අප්‍රාණික දෙයක් වගේ හිටියොත් ඒ වගේ කිපෙන ගතිය අඩු වෙනවා. ඉතින් මේ හිතේන සමහරවල්ට එහෙම කිපෙන්නත් ගතිය තියෙනවා නම් කිසි ජීවිතයක් නැහැනේ. ඒ නිසා ඔන්න ඔය කිපෙන එක හොඳයි කියලා. එහෙනම් ඔය ඉන්න තාලෙටම ඉන්න කිසි ප්‍රශ්න නැහැ. භාවනා කරන්න එපා. ඔය තියෙන රණ්ඩුවත් එක්ක ඉන්න. භාවනා කරනකොට කැමැති නම් මේකට කනගාටු වෙන්නත් පුළුවන් මේකට සතුටු වෙන්න පුළුවන් කැමති නම් සතන් කනගාටුව සතුටු නැතුව ඉන්න පුළුවන්. ඔන්නේ දෙකම තියෙන එක නා සෙල්ලම් බඩු ගොඩාක් එක සෙල්ලම් කරන පොඩි දරුවෙක් වගේ පුදුම ජොලියක ඉන්නවා. මම දන්නවා මම මේ කිව්වට තේරෙනවද කියලා විතරක් මට මේ මූණ දිහා බලලා කියන්න අමාරුයි. තේරෙනවා කියලා හිතනවා. අමාරුයි. මේ කට්ටිය හදන්නේ භාවනා කරලාට විවේක තැනකම අප්පගේ බුද්ධිය තියාගෙන උදේ ඉඳලා හැන්දැනකම් ඕකේ ඉන්නේ. ඒතර ඉන්න දිවි ලෝකේ ගියාම එන කචල් මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් පාටි හැමදමත් පාටි ඒකට මොකද්ද පාටි කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම සැනකෙලි නම් හැමදාම සැනකෙලි නම් බඩගින්නක් වෙනකම් කොච්චර කල් ඉඳීද කාලා කාලා නිසා බඩගින්න තියෙන කොට සැනකෙලි වටින්නේ සැනකෙලි තියෙන කොට බඩගින්න වටනකම තියෙන නිසා මනුස්ස ලෝකෙ විතර ආට නෑ දිවි ලෝකෙ අපි ළඟ තියෙන එක තමයි හොඳම එක ඒ නිසා අර හිතවිලි සහ ආනාපාන දෙකට නොසලී ඉඳලා ගත්ත පුංචි අභ්‍යාසය දැන් ওই කියන කටුකොහලත් ওই කියන විවේකයක් දෙකටම සමබර විදිහට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න කරන්නේ. ඈ? එහෙමයි. එතකොට අපිට විනාඩි තව 15කටත් වැඩි ටිකක් තියෙනවා. කාට හරි තියෙනවා නම් කල්තබ ප්‍රශ්නට උත්තර දෙන්න හෝ අමතර ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න ප්‍රශ්න විචාරත් වැඩ පිළිලේ ඊතුරු කාලය විනාඩි 15ක් තියෙනයි කියලා මම කැමැති ප්‍රකාශ කරනවා. එබ නැත්නම් අපි ඒක පාවිච්චි කරනවා සක්මන් භාවනාව සඳහා. දැයි ප්‍රශ්න නැති බව පේන තියෙන නිසා අපි පැයකුත් විනාඩි 15ක් කාලයක් තියෙන සක්මන් භාවනාවට සක්මණෙන් පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා මෙතන පරියංක භාවනාවක් සඳහා. එතකොට මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.